ඉතින් ඒව ඇතින ආදීනව අවඩ වශයෙන් දකින්න ඕනේ. අදයි බලාපොරොත්තු වෙන්නේ අද දේශනා කළා වූ දේශනා තුලින් ලැබුණු කර්මස්ථානයත් අරගෙන ඒ වගේ මේ කර්මස්ථානය තුලින් සමාධිය පූර්ණ කරගෙන සීල සමාධි ප්‍රඥා ගුණයෙන් නිවන් සාක්ෂාත් කරගන්න කියලා අදිත්‍යාන කරගන්න ඕනේ. එසේ අදිත්‍යාන කරගෙන මේ භාවනාවට සමවැදිලා සාවධානව සවන් දීගෙන අර්ථවත් විග්‍රහ කරමින් තේරුම් අරගන්න බලාපොරොත්තු වෙන්න සුළු වේලාවක් සාමාන්‍ය වේලාවක් මේ භාවනාව මේ ආකාරයෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා කවුරුත් එකලා ඒ බලාපොරොත්තුෙන් ඉන්නේ. සනසුම දෙවන මුනි රජ ළඟ ලෙස වේවා සනසුම් බුදු වදන් සමවතගෙන දේවා සැනසුම් දහම් සුව සමවත වෙත ඒවා සැනසුම් නිවන අද සැමටම හිමි වේවා බුදු මග සියලු ගුණ කඳ අපාමනම වෙති එම ගුණ බිඳක් තොල ගෑලෙස දහමේ පැති සිහි කර සිටිමු ලොව නිසාරුව දහමේ ගති සනසුම නිවන වෙත හිත දෙමු තෙතම දෙති සැමටම උතුම් තෙරුවන් සමවත වේවා සැමටම දහම් නැන ගුණ කඳ මතු වේවා සැමටම දහම් අදහස් හිත වෙත ඒවා සැමටම නිවන් සුව මෙම දහමින් වේවා මටද හැමටද තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ රාග ద్వේස මෝහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධේ වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා මටද හැමටද තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ රාග ද්වේෂ මෝහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා මටද හැමටද තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ රාග ද්වේෂ මෝහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා මටද හැමතෙද තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ රාග දේශ මොහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා මටද හැමටද තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ රාග ద్వේෂ මෝහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛීතතර වෙත්වා සුඛීතතර වෙත්වා මටද හැමතෙද තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ රාග දේශ මොහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා මටද සැමටද තුච්ච වූලා නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ රාග ద్వේස මෝහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා මටද හැමටද තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ රාග ද්වේෂ මෝහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා මටද හැමටද තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ රාග ద్వේස මෝහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුකිතතර වෙත්වා සුකිතතර වෙත්වා සුකිතතර වෙත්වා මටද හැමතෙද තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ රාග ද්වේෂ මෝහයෝ නිරෝධ වෙත්වා රෝධ වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුකිතතර වෙත්වා සුකිතතර වෙත්වා සුකිතතර වෙත්වා මටද හැමටද තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ රාග ද්වේෂ මෝහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා මටද හැමටද තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ රාග ද්වේෂ මෝහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා මටද හැමටද තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ රාග ద్వේස මෝහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ මටද හැමටද තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ රාග ද්වේෂ මෝහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා මටද හැමටද තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ රාග ద్వේස මෝහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා මටද හැමටද තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ රාග ద్వේස මෝහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා මටද හැමටද තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ රාග ద్వේස මෝහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මටද හැමතෙද තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ රාග ද්වේෂ මෝහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා මටද හැමටද තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ රාග ද්වේෂ මෝහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා මටද හැමටද තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ රාග ద్వේස මෝහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා මටද හැමටද තුච්ච වූ නින්දිත වූ පංචකාමයෝ රාග ද්වේෂ මෝහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා මටද හැමටද තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ රාග ද්වේෂ මෝහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා මටද හැමටද තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ රාග ద్వේස මෝහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා මටද හැමටද තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ රාග ද්වේෂ මෝහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුකිතතර වෙත්වා සුකිතතර වෙත්වා සුකිතතර වෙත්වා සුකිතතර වෙත්වා සුකිතතර වෙත්වා සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මටද හැමටද තුච්ච වූ නින්දිත වූ ලාමක වූ පංචකාමයෝ රාග ද්වේෂ මෝහයෝ නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිරෝධ වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා පෙරදිග වසන සත්වයෝද පෙර අනුදිග වසන සත්වයෝද දකුණු දිග වසන සත්වයෝද දකුණු අනුදිග වසන සත්වයෝද පසුදිග වසන සත්වයෝද පසු අනුදිග වසන සත්වයෝද උතුරු දිග වසන සත්වයෝද උතුරු අනුදිග වසන සත්වයෝද යට දිග වසන සත්වයෝද උඩ දිග වසන සත්වයෝද මේ මමද සියලු සත්වයෝ සංසාර දුකෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර භයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර ශෝකයෙන් මිදෙත්වා සංසාර රාගයෙන් මිදෙත්වා සංසාර බැම්මෙන් මිදෙත්වා සංසාර සයුරෙන් මිදෙත්වා සංසාර කතරෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා දුක්ඛඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා දුක්ඛඳ නොවන්නේ මම දේසියලු සත්වයෝ මහා දුක්ඛඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා රෝග කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා රෝග කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා රෝග කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා ජරා කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා ජරා කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මා ජරා කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා ව්‍යාධි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා ව්‍යාධි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා ව්‍යාධි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා මරණ කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා මරණ කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා මරණ කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා භය කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා බය කඳ නොවන්නේය <clears throat> මමද සියලු සත්වයෝ මහා බය කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා හද ගිනි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා හද ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා හද ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා දාහ ගිනි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා දාහ ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා දාහ ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා ශෝක ගිනි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා ශෝක ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා ශෝක ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා රාග ගිනි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහරාග ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහරාග ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා බැඳුණු බැමි වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා බැඳුණු බැමි නොවන්නේය මමද සියලු සත්වයෝ මහා බැඳුණු බැමි දෙවන සසරෙන් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද අනන්ත දුක් ගිනි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද අනන්ත දුක් ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ අනන්ත දුක් ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මමද සියලු සත්වයෝ අනන්ත දුක් ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා මමද සියලු සත්වයෝ අනන්ත දුක් ගිනි කඳ දෙවන සසරෙන් මිදෙත්වා දුක්ඛපත්තාච නිදුක්ඛා භයපත්තාච නිබ්බයා සෝකපත්තාච නිසෝකා හොන්තු සබ්බේ පීපානිනෝ සාදු සාදු සාදු සැනසුම් මහා ගුණ සමවෙත සැකසීවා සැනසුම් සමවෙතින් නිවනට පිවිසේවා සැනසුම් ගුණති හද මග ඵලයට ඒවා සැනසුම් බුදුන් වඳිනෙමු ඇත් හැරේවා සාදු සාදු සාදු